මේ ජීවිතය සකස් කරගෙන සසර ජීවිතය සූපපත් කරගෙන උතුම් නිවනින් සැනසෙනවා කියන අදිෂ්ඨානය ප්‍රාර්ථනාව අපි කැම කෙනෙක් නැති කරගන්න ඕනේ. පින්වත්නි, එවැනි අරමුණක් ඉෂ්ට සිද්ධ කර ගැනීම සඳහා සූදානම් වෙන අපි හැම වෙලෙම බලන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය මොකක්ද කියලා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුලින් අපේ ජීවිතේ නිවැරදි කරගන්නේ කොහොමද කියලා. එතකොට දේශනාවේ තියෙන හැම දෙයක්ම තියෙන්නේ මේ බඹයක් විතර වෙච්ච ශරීරයේ ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳව. එතකොට අපි අපිව තේරුම් ගන්නකොට අපිට අන් අයගේ ක්‍රියාකාරීත්වය තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. අපි අපිව තේරුම් ගන්නකොට අපිට අන් අයගේ ක්‍රියාකාරීත්වය තේරුම් ගන්න ලැබෙනවා. ඉතින් එහෙනම් ඉස්සෙල්ලාම බලන්න ඕන අපි අපිව තේරුම් ගැනීමයි. මොහොතකට කල්පනා කරගන්න ඕනේ මොකක්ද කියපු කාරණාව කියලා. මට මාව තේරෙන විදිහට නේද මං අනිත් අය ගැන මනින්නේ. මට මාව තේරෙන විදිහට නේද මං අනිත් අය ගැන හිතන්නේ. හා මට පුළුවන් නම් මොකද අනිත් අයට බැරි. මට මෙහෙම හිතුණා අහවල් තැනට ගියාම එයාටත් එහෙම හිතෙනවා ඇති කියලා අපි හිතනවා. නමුත් ඒක එහෙමද? උගාක් වෙලාට අපිට වරදින්නේ මට මාව තේරෙන්නේ වැරදි විදිහට නං. මට මාව තේරෙන්නේ වැරදි විදිහට නං අනිත් අයවත් තේරෙන්නේ වැරදි විදිහට. එහෙනම් මම මාව හරියට තේරුම් ගැනීමෙන් මට අනිත් අයව තේරෙන්න පටන් ගන්නවා. එහෙනම් මන් දිහා නිවැරදි බැල්මක් හැදීමයි සිද්ධ කළ යුත්තේ. ධර්මයේ තියෙන කාරණා තමන් ගැන, ජීවිතය ගැන. මේකේ ක්‍රියාකාරීත්වයන් ගැන. මේ කයේ සහ සිතේ. එතකොට අන්නේ තියෙන ක්‍රියාකාරීත්වයන් එහෙනම් ධර්මයේ තුල තියෙන ඒකේ ක්‍රියාකාරීත්වයන් ගැන නම් ඒ ක්‍රියාකාරීත්වයන් අරගෙන මොකද කරන්න ඕන අපි? අපේ මේ කය සහ සිතත් එක්ක ගලපන්න උනා මේ කියලා තියෙන්නේ මේක මේ තියෙන්නේ මේ කියලා තියෙන්නේ මේක මේ තියෙන්නේ කියලා ගලප ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. හරි? පොත් සාප්පුවකට යන කෙනෙකුට පොත් ලයිස්තුවක් දෙනවා මෙන්න මේ පොත් ලයිස්තුව එකතු කරන් යන්න කියලා. ඉතින් ඒ කට්ටිය එතකොට ගිහිල්ලා හොයන කෙනෙකුට ආ මේ කියවපු පොත මේ තියෙන්නේ මේ කියවපු පොත මේ තියෙන්නේ කියලා හොයාගන්න පුළුවන් වගේ නේද? අපිට පුළුවන් වෙන්න ඕනේ මේ ලයිස්තුව අරගෙන අපේ ජීවිතය තෝරගන්න. එහෙම කරේ නැත්නම් අපි ධර්මය ඉගෙන ගත්තා කියලා ඇති වැඩක් වෙන්නේ නෑ. බොහෝ ධර්ම කරුණු එකතු කරගන්නේ ලයිස්තුව තිබ්බට වැඩක් නෑ. පොත් තෝරගන්න හම්බුනේ නැත්තම්. නේද? පොත් ලයිස්තු තියෙන හැබැයි තෝරගෙන නැත්නම් ඒ පොතෙන් වැඩක් ගන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේ තමයි අපේ ජීවිතයේ තියෙන ඇත්ත తত্ত্বයක් පිළිබඳව ඇත්ත తত্ত্বයන් පිළිබඳව තියෙන එක ධර්මයක් තමයි ගැඹුරෙන්ම සියුම්ම තියෙන ධර්මයක් තමයි අභිධර්මය කියලා කියන්නේ. ඉතින් මේ අභිධර්මයට අනුව අපේ ජීවිතේ කොටස් තුනකට බෙදෙනවා චිත්ත චෛතසික රූප කියලා. චිත්ත චෛතසික රූප නිබ්බාන කියලා කියන්නේ මුළු ලෝකෙම කොටස් හතරකට බෙදෙනවා චිත්ත චෛතසික රූප නිබ්බාන කියලා. මේකේ අපි දැන් මේ වෙනකොට චෛතසික කියන කොටස සාකච්ඡා කරලා තියෙනවා සම්පූර්ණයෙන්ම. දැන් සිත් ගැනයි කතා කරමින් ඉන්නේ. එතකොට ඇයි අපි මේවා කතා කරන්නේ? කතා කරනකොට මම කිව්වා ප්‍රායෝගික වැඩපිළිවෙලක් පිළිබඳව කතා කරන්න කියලා. මම හැමදාම මේ ටික හැම ධර්ම දේශනාවක මුලින් කියනවා. ඒ මොකද එහෙම කියන්නේ අද අභිධර්මය ගැන අහපුහම කෙනෙකුට උනන්දුවක් ඇති වෙලා එතන ඉඳන් පටන්ගෙන කරගෙන යන්න පුළුවන් හින්දා මේක අයින් කරන්න ඕන විෂයක් නෙවෙයි. මේක ගැඹුරු විෂයක්. නමුත් ගැඹුරු වුණාට අපිට පුළුවන් වෙනවා මේක සරලව තේරුම් ගන්න. තේරුම් ගත්තොත් කෙනෙකුට පහසුයි මේක ඉදිරියට Tamanට ධර්ම අවබෝධ කරගන්න පහසුවක් වෙනවා. හැබැයි අභිධර්මයේ නැතුව ධර්ම අවබෝධ කරගන්න බෑ කියන එක නෙවෙයි. අභිධර්මය දන්නවා නම් එයාට ධර්මය අවබෝධ කරගන්න විශේෂයෙන් ditthi visuddhiya, කාංකා වේතරණ visuddhiya ආදී විසුද්ධීන් සම්පාදනය කර ගැනීම සඳහා විශාල පහසුවක් ඇති වෙනවා. ඉතින් එහෙනම් ඒකත් අපි සිහියේ තියාගෙන අපි බලමු මොකද්ද මේ කරන්න යන්නේ කියලා. මොකද්ද මේ කරන්න යන්නේ? සිත් වශයෙන් අපිට ඉපදී හැකි සියලුම සිත් විස්තර වශයෙන් ගත්තොත් 121යි. ඒක දන්නවා. චෛතසික 52යි. මේ ගැන මම හැමදාම කියන උදාහරණය මොකක්ද? පාසලක්. පාසලේ තියෙන සිංහල සමිතියක්, පාසලේ තියෙන බෞද්ධ සමිතියක්, පාසලේ තියෙන ඉංග්‍රීසි සමිතියක්, සාහිත්‍ය සමිතියක් මේ වගේ සමිති වර්ගයක් තියෙනවා. දැන් මේ සමිතිවල ඉන්නේ කවුද? ළමයි. හොඳ ළමයි ගැන දන්න පාසලේ ඉන්න දක්ෂ ගුරුවරයෙක්ගෙන් ඇහුවොත් මේ ගුරුවරයාගෙන් අපි අහන සිංහල සමිතියේ ඉන්නේ කවුද? ආ මෙන්න මේ කට්ටියයි ඉන්නේ කියලා දන්නවා. සාහිත්‍ය සමිතියේ ඉන්නේ කවුද? මේ කට්ටියයි ඉන්නේ කියලා දන්නවා. ඇයි? සිංහල සමිතිය හැදිලා තියෙන්නේ ළමයින්ගෙන්. මෙන්න සමිති ටික මෙන්න ළමයි ටික. එහෙනම් සිංහල සමිතිය හැදිලා තියෙන්නේ යම් කිසි ළමයි වගේකින්. සාහිත්‍ය සමිතිය හැදිලා තියෙන්නේ තවත් ළමයි වගේකින්. ඉංග්‍රීසි සමිතිය ලැබිලා තියෙන්නේ ළමයි වගේ කිව්ව. නේද? එහෙම අහපහම ගුරුවරයා දන්නවා. ඊළඟට මේ ගුරුවරයාගෙන් අහනවා එකම දෙයක් මෙතන වෙලා තියෙන සමිති ටික හැදලා තියෙනවා කියන්නේ ඒක සිද්ධියන්නේ. ඒ ගුරුවරයාගෙන් අහනවා මේ ළමයා කොයි කොයි සමිති වලද ඉන්නේ කියලා. එකම දේ ගැන ආකාර දෙකකින් අහන්න පුළුවන්. නේද? මේ මේ සමිති වල ළමයි ඉන්නේ කොයි කොයි ළමයිද කිව්වහම කියන්න පුළුවන්ක මොකුත් තියෙන්න ඕනේ. ඊළඟට අහනවා මේ ළමයෙක් අරගෙන අහනවා ගුරුවරයාගේ මේ ළමයා කොයි සමිති වලද ඉන්නේ? ඒතර ගුරු කියන ආ එයා ඉන්න සිංහල සමිතියේ සාහිත්‍ය සමිතියේ. මේ ළමයා කොයි සමිතියකද ඉන්නේ? එයා ඉන්නවා ඉංග්‍රීසි සමිතියේ සාහිත්‍ය සමිතියේ කියලා. නේද? එහෙම කියන්න පුළුවන් වෙන්න ඕනේ නේද? හරි හොඳ දක්ෂ ගුරුවරයෙක් නම් ළමයි ගැන දන්න, පාසල ගැන දන්න නේද? අන්න ඒ වගේ සිත් හැදෙන්නේ චෛතසික කීපයක එකතු වෙන. ඒක තමයි මූල ධර්මය. සිත් හරියට නිකන් අර සමිති ටික වගේ. චෛතසික ටික හරියට ළමයි ටික වගේ. හරිද? චෛතසික කීපයක එකතුවකින් එක සිතක් හැදෙනවා. තවත් චෛතසික කීපයක එකතුවේ තවත් සිතක් හැදෙනවා. එහෙම හැදෙන නීති වර්ගයක් තියෙනවා. ඒතර අභිධර්මයේ දන්න කෙනා කවදා හරි දවසක මේ නීති ටික ගැන දැනගන්න ඕන කොහොමද? අහනවා මේ මෙහෙම මේ ළමයි මේ සිත හැදෙන්නේ කුමන චෛතසිකයන්ගේ එකතුවෙන්ද කියලා දැනගන්න ඕනේ. හරිද? මේ සිත හැදෙන්නේ කුමන චෛතසිකයන්ගේ එකමුතුවෙන්ද කියලා දැනගන්න ඕනේ. ඊළඟට මේ චෛතසික දැන් එක එක චෛතසිකයන් තුළනේ එක එක හිත හැදෙන හරියට එක එක ළමයි එකතු වෙලානේ ළමයි එක එක ළමයි එකතු වෙලානේ එක එක සමිති හැදෙන්නේ. ඒත් මේ සමිතිය හැදෙන්නේ කොයි කොයි ළමයි එකතු වෙලාද? මේ සිත හැදෙන්නේ කොයි කේ චෛතසික එකතු වෙලාද? ඊළඟට අහනවා මේ චෛතසිකය කොයි කොයි සිත්වල යෙදෙනවාද? හරිද? මේ චෛතසිකය එක චෛතසිකයක් කරන්නේ කොයි කොයි සිත් කළේ දෙනවද? ඒ කියන්නේ එක ළමයෙක් අරගෙන අහනවා කොයි කොයි සමිතිවල දෙයක් ඉනික. එකම සිද්ධිය ආකාර දෙකකින් කියාගන්න පුළුවන් වෙන්න ඕනේ. ඔන්න ওই ටික තමයි අපි මූලිකව අභිධර්මයෙන් ඉගෙන ගන්න සූදානම් වෙන්නේ. ඒ ටික තමයි අමාරුමත්. ඒ ටික තේරුම් ගත්තට පස්සේ ඉතින් ටික කරගෙන යන්න පහසුයි. ඒ ටික තේරුම් ගන්න එකේ වගකීම් වටිනාකම මොකද්ද? නේද? චෛතසික කියනකොට ඔය මසුරුකම, ඊර්ෂියාව, ක්‍රෝධය ඔක්කොම වැටෙනවා. ඒ තරහා වෙන කුසල චෛතසිකයන් නේද? එතකොට ඒ වගේ දේවල් හින්දා නේද ප්‍රාණඝාතයෙන් වැළකීම, අදත්තා දාණයෙන් වැළකීම මේ වගේ දේවල් සකස් වෙන්නේ, මේ වගේ සිත් සකස් වෙන්නේ ඒ ඒ වළක්වා ගැනීම සඳහා වූ කුසල සිත් සකස් වෙන්නේ ආචෛසිකයන්ගේ එකතුවේ. ලෝකෝත්තර සිත් පහළ වෙන්නේ කුසල සිත් පහළ වෙන්නේ අකුසල සිත් පහළ වෙන්නේ එහෙනම් මේ මේ සංසිද්ධිය කියන්නේ කාගේ වැඩ පිළිවෙලක්ද කොතන වෙන දෙයක්ද මගේ තුල වෙන දෙයක් එතකොට මට මහා හොඳට තේරෙන්න ඕනේ පටිච්චසම්පාදේ තේරුම් ගන්න මේක දැන ගැනීම හරියම වටිනවා හරි කොහොමද මේක වෙන්නේ කියලා ඉතින් මේ ටික කතා කර කර ඉන්න ගමනේ අපි චෛතසික ගැන ටික ඒක බොහොම සෞම්‍ය හින්දා චෛතසික ගැන ටික ඔක්කොම ටික ගැන කතා කරා ඒක ඉවර කරලා තියෙන්නේ ඉතින් දැන්ට ඒ දැන් දැන් මේ මේ මූලධර්මයේ තේරුණාට පස්සේ කාට හරි පුළුවන්කම තියනවාද හරි චෛතසික ගැන දැන් කතා කරගෙන තියෙන්නේ එහෙනම් පොතක් අරගෙන මම චෛතසික ගැන ඉක්මනට හොයාගන්න පොතක් ගත්තාම හොඳට හොයාගත්තා ඒක කානේ නායක හම්දුරුවන්ගේ අභිධර්ම මාර්ගය අභිධර්මයේ මූලික කරුණු කියන පොත් දෙක ගත්තාම මූලික දැනුම හොඳටම ඇති කරගන්න පුළුවන්. එහෙනම් ඊළඟට සිත් ගැන අපි කතා කරනකොට සිත් කොටස් හතරකට බෙදෙනවා. කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර කියලා. ඒතකොට ඒකෙන් කාමාවචර සිත් ආය කොටස් තුනකට බෙදෙනවා. ඒ තමයි අකුසල, අහේතුක සහ සෝබන කියලා. අකුසල, අහේතුක, සෝබන කියලා. එතකොට ඒකත් බෙදෙන හැටි මතක තියාගන්න කියලා කිව්වා. හැම වෙලෙම කුසල පැත්තෙන් ගත්තොත් හැම වෙලෙම තියෙන්නේ කුසල සිත්, විපාක සිත් සහ ක්‍රියා සිත් කියලායි. කුසල, විපාක, ක්‍රියා. එතකොට රූපාවචර අරූපාවචර කියන දෙකේම එහෙනම් තියෙන්නේ කුසල විපාක ක්‍රියා. කුසල විපාක ක්‍රියා. මම කිව්වා මේ සටහන හැම වෙලෙම හිතේ තියාගන්න කියලා හිතේ යඳගන්න කියලා කොහොමද සියලුම සිත් ටික රූපාවචර අරූපාවචර කාමාවචර රූපාවචර අරූපාවචර ලෝකෝත්තර නේද? ඒතර කාමාවචර කියන ටික ආය තුනට බෙදෙනවා. ලෝභ තුනකට බෙදෙනවා කාමාවචර කියන ටික අකුසල අහේතුක සහ සෝබන කියලා අකුසල අහේතුක සෝබන කියලා ඊළඟට රූපාවචර ටික බෙදෙනවා කුසල විපාක ක්‍රියා අරූපාවචර ටිකක් බෙදෙනවා කුසල විපාක ක්‍රියා අර පැත්තෙන් බෙදෙනවා මාර්ගසිත සහ ඵලසිත කියලා. එතකොට දැන් අපිට යම් කිසි අදහසක් තියෙනවා. මූලික සටහන ගැන අදහසක් හැම වෙලෙම තියෙන්න ඕන. ආය බලන්න මතකද කියලා 121යි ඕක ඉස්සෙල්ලාම කොටස් හතරකට බෙදෙනවා. ඒක මතකයි දැන්. කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර කියලා. කාමාවචර ටික ආය කොටස් තුනකට බෙදෙනවා. මොනවද? අකුසල, අහේතුක සහ සෝබන. සෝබන කියන්නේ කුසල. හරිද? එතකොට රූපාවචර ටික ආය බෙදෙනවා තුනකට කුසල විපාක ක්‍රියා. අරූපාවචර ටික කුසල විපාක ක්‍රියා. ලෝකෝත්තර ටික දෙකට බෙදෙනවා මොනවාද මාර්ග සහ ඵලසුත් කියලා. දැන් ලේසි. හරිද? දැන් එතකොට සෝබන පැත්තට ආපුවාම සෝබන සිත් ගත්තාම එතන තියෙනවා ඒ කියන්නේ කුසල් සිත් ටිකයි එතන තියෙනවා කුසල පැත්තෙන් තියෙන කුසල සිත් සහ විපාක සිත් සහ ක්‍රියා සිත් කියලා අපි කිව්වා. එතකොට මේ කාමාවචර පැත්තේ තියෙන අකුසල විපාක සිත් අපි එතනක් තියෙනවනේ ඒතර දැන් කාමාවචර පැත්ත ගත්තාම එක පැත්තකින් කුසල සිත් එක පැත්තකින් අකුසල සිත් අනිත් පැත්තේ කුසලත් නොවන අකුසලත් නොවන ක්‍රියා සිත් හරිද ඒවට කියනවා අ හේතුක කියලා අ හේතුක කියලා කියනවා එතකොට ඒ අ හේතුක ගොඩේ තියෙනවා කුස අ හේතුක කියන්නේ අපි ඒවා කතා කරලා තියෙන මම ආයෙ මතක් කරනවා අ හේතුක කියන්නේ මොනවද ලෝභ, දේශ, මෝහ කියන තුනම යෙදෙන්නේ නැති. නැතුව හේතුවක් නැතුව කියලාක නෙමෙයි. හරිද? ලෝභ මූල, දේශ දේශ, ලෝභ දේශ මෝහ, අලෝභ දේශ මෝහ කියන හයම ලෝභ දේශ මෝහ, අලෝභ දේශ මෝහ කියනවා යෙදෙන්නේ නැති. අපි ඒවා ගැන සාකච්ඡා කරලා දැන් තියෙන්නේ මේ යනකොට. එතකොට දැන් අපි අර අර ගොඩවල් ටික අතහැරලා දැන් කාමාවචර පැත්තට ආවා. ඒක කොටස් තුනකට බෙදෙනවා. එකක් අකුසල සිත් අනිත් එක අහේතුක සිත් අනිත් එක සෝබන සිත් සෝබන සිතුත් ඔක්කොම කුසල් හින්දා ඒ ටිකක් බෙදනවා කොටස් තුනකට මොනවද කුසල විපාක ක්‍රියා කුසල අර රූපාවචර අරූපාවචර වගේම තමයි මතක තියාගන්න ලේසි එතකොට රූපාවචර අරූපාවචරය බෙදෙන්නේ කොහොමද කුසල විපාක ක්‍රියා කියලා එතකොට අකුසල සිත් කොටස් තුනකට බෙදෙනවා ලෝභ මූල දේශ මූල මොහ මූල කියලා ඔන්න අහේතුක සිත් ටික එතකොට ඒ ටික කොටස් තුනකට අපි බෙදනවා කුසල විපාක අකුසල විපාක සහ ක්‍රියා කියලා. අන්න එතන තමයි චුට්ටක් චූටි වෙනසයි තියෙන දැන් මතක තියාගන්න දෙන්නේ. ලෝභ මූල සිත් ටික කොටස් තුනකට බෙදෙනවා මොනවද? මොනවද මේ අකුසල සිත් ටික කොටස් තුනකට බෙදෙනවා ලෝභ දේශ මොහ වශයෙන්. ඊළඟට කුසල සිත් ටික කොහොමත් කුසල සිත් ඔක්කොම කුසල සිත් ගොඩවල් තියෙනවා නම් ඒ ඔක්කොම බෙදලා තියෙන්නේ කුසල විපාක ක්‍රියා කියලා. එතකොට කාමාවචර පැත්තේ තියෙන කුසල ටිකත් කුසල විපාක ක්‍රියා කියලා බෙදලා තිනවා. රූපාවචරත් කුසල විපාක ක්‍රියා අනිත් ඒවත් කුසල විපාක ක්‍රියා කියලා. එතන සෝබන සිත්වල තියෙන කුසල කුසල විපාක ක්‍රියා කියලා. ඒවා සහේතුකයි හැබැයි. සෝබන සිත් කියන්නේ සහේතුක ඒවා. එතකොට අහේතුක කරන කාමාවචර කොටසේ තියෙන අහේතුක ටික විතරක් අපි එතකොට යොදලා තියෙන ඉතිරි සිත් ටික දැනගන්න මොනවද ඒක ක්‍රියාසිත ටික මොනවද එතකොට වෙලා තියෙන්නේ කුසල විපාක අකුසල විපාක සහ ක්‍රියා. ඒ ගැන තමයි අපි මේ කතා කරමින් ඉන්නේ. එතකොට අපි කුසල විපාක සහ අකුසල විපාක ගැන ගිය සතියේ කතා කරා. අද තියෙන්නේ එතනින් එහාට කතා කරගන්නයි. ওই ටික පැටලෙනවා නම් බොහොම පරිස්සමෙන් ඒක දිහා බලන්න. ওই ව්‍යුහය හැම වෙලෙම ඔය සටහන ඔය මම කියන සටහන හැම වෙලෙම කොහෙද තියෙන්න ඕනේ? පොතේද හිතේද? ඔය සටහන හිතේ හිමින් අඳින්න. හරිද? දැන් ඒකයි මම මෙහෙම කියලා දෙන්නේ. ඔකට මම නැත්තම් පාවිච්චි කරනවා බෝඩ් එක. මෙතන. බෝඩ් එක පාවිච්චි නොකරන්න හේතුව තමයි අපි අමාරුවෙන් හරි කාලය අරගෙන දැන් ඔය සටහන කිව්වොත් ටිකක් හරි තේරුණානේ. මොකද කරන්න ඕනේ? ඉක්මනට පොතක් අරගෙන ඔය සටහන පුරවන්න ඕනේ. හරිද? ඔය සටහන හිතේ ඇඳගත්තොත් පැටලෙන්නේ නැති වෙන්න අභිධර්ම ඉගෙන ගන්න ලේසියි. හරිද? අභිධර්ම ඉගෙන ගන්න ලේසි වෙනවා මේ සටහන ඇඳගන්න මේ බය වෙන්න එපා අභිධර්ම ඉගෙන ගන්න පුළුවන් එහෙමනො. ඔය මූලික ටික තේරුම් ගත්තට පස්සේ ඉතින් ටික යන්න ලොකු අමාරුවක් නැහැ. තියෙනවා අපහසුකම් මම නැහැ කියන්නේ. හැබැයි මේ මූලික ටික නැතුව කොහොමවත් යන්න නම් පුළුවන්කමක් නැහැ. හොඳයි. දැන් අපි ඉන්නේ එහෙනම් කාමාවචර. ඔන්න බලන්න කාමාවචර කියනකොට මතක් වෙන්නේ මොකද්ද? 124ට බෙදිලා එන තැන. කාමාවචර කියලා කිව්වම එතෙන්ට ආවා. කාමාවචර කොටස් තුනකට බෙදෙනවා මතක් වෙන්න ඕන එක පාඩම. මොනවාද? අකුසල, සෝබන සහ අහේතුක කියලා. අකුසල සිත් 12 ගැන අපි කතා කරා. දැන් අහේතුක සිත් ටික ගැන කතා කරමින් ඉන්නේ. එහෙනම් අහේතුක සිත් කොටස් තුනකට බෙදුණා ආයතරයක්. මොනවද? කුසල කුසල විපාක අකුසල විපාක සහ ක්‍රියා කියලා. කුසල විපාක අකුසල විපාක ගැන අපි ගිය සතියේ කතා කරා. දැන් එහෙනම් අද කතා කරන්න තියෙන්නේ ක්‍රියාසිත තුන ගැනයි. ක්‍රියාසිත තුන කියන එක කියන්නේ ඒතර ක්‍රියාසිත තුන කියනකොට වෙන මෙහෙමයි. යම් කිසි කර්මයක විපාකයක්වත් නෙවෙයි. අන්න අපි ඉස්සෙල්ලා කතා කරන්නේ කුසල විපාක අකුසල විපාක කියලා කතා කරන්නේ. නේද? එහෙනම් යම් කිසි කර්මයක විපාකයකුත් නෙවෙයි විපාක උපදවන ස්වභාවයකුත් නැහැ. අන්න ඒවට කියනවා ක්‍රියාසිත කියලා. හරිද? මොනවද? යම්කිසි අකුසලයක විපාක සිතකුත් නෙවෙයි ඒක. ඒ වගේම තමයි ඒ සිත ඉපදුනා කියලා විපාක උපදවන ස්වභාවිකුත් නැති සිත් වලට කියනවා ක්‍රියාසිත කියලා. එතකොට කාමාවචර අහේතුක ගොඩේ තියෙන ක්‍රියාසිත තුනයි එකක් තමයි උපේක්ෂා සහගත පංචද්වාරා වජ්ජන සිත. අනිත් එක තමයි උපේක්ෂා සහගත මනෝද්වාරාවජන සිත. අනිත් සිත තමයි සෝමනස්ස සහගත හසිතුප්පාද සිත. උපේක්ෂා සහගත පංචද්වාරාවජන සිත, උපේක්ෂා සහගත මනෝද්වාරාවජන සිත සහ හසිතුප්පාද සිත. එතකොට මේ මේ සිත් වලට කියනවා ක්‍රියාසිත කියලා. මේ ක්‍රියාසිත කියන ඒවා බලන්න අපි සාමාන්‍යයෙන් ගත්තොත් වෙනවා මේ ඇස කන නාසය දිව ශරීරය කියන මේ පංචේන්ද්‍රයන් මගින් තමයි සිත් උපද්දවන්නේ. හරිද? එම ඒ ඒ සිත් උපද්දවන තැන් වලට කියනවා ద్వාර කියලා. හරිද? මේවා නේද? මේ මහ ලොකු අමාරු දේවල් නෙවෙයි. ద్వාර කියන දොරවල්. නේද? උනන්දු ඇති කරගත්තොත් නේද අපේ මේ අභිධර්ම වැඩසටහනේ අරමුණ මොකද්ද? මට නම් අභිධර්මය බැරියෝ කියලා මම නම් කවදාකවත් ඉගෙන ගන්න නැතියෝ කියලා ඕක මට වැඩක් නැතෝ කියලා හිතපු අයට නේද පොඩි උනන්දුවක් ඇති කරවන්න විතරයි මේ අභිධර්ම වැඩසටහන මේක ගොඩාක් දිගට මම ගලා අරයි යන්න බලාපොරොත්තුවක් නැහැ මට පුළුවන්කමකුත් නැහැ හරිද ඒක ගොඩාක් ගැඹුරට අරයි යන්න බලාපොරොත්තුවකුත් නැහැ ඒක අරයි යනවා නම් ලොකු අධ්‍යයනයක් කරන්න තියෙන හැම ලොකු හැකියාවකුත් නැහැ මට ඒකින්ද අපි මේ මූලික ටික ඉගෙන ගමු මූලික ටික ඉගෙන ගත්තාම අපිට ditthi visuddhiය, සංකා වේතන විසුද්ධිය ආදී ඇති කරගන්න පහසුයි. ඒකින් දා අපි මේක ඉස්සරහට අරගෙන යන්න බලමු. මේ ගානට අරගෙන යන්න බලමු. හොඳයි. එහෙනම් ద్వාර කියන්නේ මොනවද? මේ ඇහැ කන නාසය දිව ශරීරය කියන මේ පංචද්වාර කියන්නේ අන්න ඒවට. හරි? ඇහැ කන නාසය දිව ශරීරය අරමුණු ඇති කරන දොරටු. ඒක කියන පංචද්වාර කියලා. ඒත් ඒ වගේ තමයි චිත්තසංතාණයට රූපාදී අරමුණු ඇතුල් වන්නේ එම ద్వාර වලින්. නේද? එතකොට අන්න ඒ ద్వාර වලින් මේ චිත්තසංතාණයට අරමුණු ඇතුල් වෙනකොට ප්‍රකෘති සිත කියලා කියනවා භවාංග සිත කියලා. භවාංග සිත කියන්නේ මොකද්ද? ඒකත් අපි තේරුම් ගන්න ඕනේ. භාවනා කරද්දීත් අපි භවාංග සිතට යන ස්වභාවයක් තියෙනවා. අපිට උපතින්ම උපන් වෙලාව තියෙනවානේ. උපන් වෙලාවෙම මොකද වෙන්නේ අපිට ප්‍රතිසන්දි සිතක් පහළ වෙනවා. හරි? ඒ ප්‍රතිසන්දියට සිතක් ඕනනේ. ඒ කියන්නේ ඉපදෙන්නෙම ඉස්සෙල්ලාම ඉපදෙන්න කියන්නේ මේ පිළිසිඳ ගන්න. පිළිසිඳ ගන්නකොටම පහළ වෙන සිතර කියනවා ප්‍රතිසන්දි සිත කියලා. දැන් පිළිසිඳ ගන්නකොට පහළ වෙන සිත වෙනස්කරනද ඉන්ද්‍රියන් තිබේද? දැන් අපි දන්නේ දැන් අපි මෙහෙම ඉන්නකොට හරිද? මට දැන් දැන් අපි ප්‍රායෝගිකව අපේ දිහා බලන්න. අපි ඔක්කොම දිහා මේවා තේරුම් ගන්නකොට හරියට තේරුම් ගන්න පුළුවන්. මම මේ බලන්න මේ වටපිට බලනවා. දැන් මං කියන දේ කටට ඇහෙනවා. හරිද? ඒ ඇහෙනවා විතරක් නෙවෙයි මේ සමහර ආග්‍රහණයක් දැනෙනවා. සමහර විට රසක් දැනෙනවා. සමහර වෙලාවට කොහේ හරි හැප්පෙනවා, වදිනවා, ස්පර්ශයක් දැනෙනවා, නැත්නම් කකුලක් රිදෙනවා. කකුල රිදෙනකොට කකුලක් රිදෙනවා කියලා හිතන සිතක් පහළ වෙනවද නැද්ද? රිදෙනවා, කරදරයි කියලා හිතෙනවා. කෙනෙක් අහිතවත් කෙනෙක් දක්නවා. දකින්නට හිතන මොන කරදරයක්ද මන් දැන් මූණට මුලිච්ච වුණා කියලා. එහෙනම් මේ ඇහැ කරනාසය දිව ශරීරය කියන ඉන්ද්‍රියන් වලින් අපිට අරමුණු වෙනකොට අපේ තියෙන සිත වෙනස් වෙනවද නැද්ද? හැම වෙලෙම අපි දන්නේ අපි මේ මේ රවුම යනවා. අපි රවුම යනවද නැද්ද? කොහෙද රවුම යනවා කියන අපි මේ ඇවිදිනවා ඇවිදිනවා කටයුතු කරනවා. ඒ කටයුතු කරනකොට අපේ හිත නිකන් චිත්‍රයකට වගේ ඇන්දොත් කොහොම සෙල්ලමක් තියෙයිද? නේද? පාරේ අපි ඇවිදගෙන යනකොට සටහනක් අඳින්න පුළුවන් අපිට නම් ප්‍රස්ථාරයක් වගේ අඳින්න පුළුවන් වුණොත් සිත ගැන නේද? එක එක තැනක ඉඳලා එක මොහොතක ඉඳලා එතන ඉඳන් විසිරෙන සිත ගැන අර මේ දැන් ඔය දැකලා තියෙනවා නේද? මාධ්‍ය දාල නැත්නම් අපි හිතමුකෝ මේ ඔය මේ දැකලා තියෙනවද ගුවන්තොටුපළක එක ගුවන්තොටුපළ ඉඳලා යන මේ නේද යන පාරවල් ටික මේ මේ මේ මේ මේ ගුවන්තොටුපළ වල තමයි ලෝකේ රටවල් වලට යන්නේ කියලා ඉරිටි ගන්දලා තියෙන ලෝකේ. ඒ වගේ හිත යන තැන් ටික අඳින්න පුළුවන් වුණොත් දවසකට නේද? කොහෙ කොහෙ යනවද? පිටසක්වල ඉතින් යනවා මේක. ඒ වගේ ඉරියන්දින්ද ගත්තොත් එහෙම. එතකොට අන්න ඒ වගේ සටහනක් අඳින්න පුළුවන් නම් අපි පාරේ ඇවිදගෙන යද්දී. මොකද වෙන්නේ කෑම දකිනකොට එතෙන්ට පැනලා නේද? කවුරු හරි කතා කරනකොට එතෙන්ට පැනලා. සින්දුවක් ඇහෙනකොට ආයෙ එතෙන්ට පැනලා නේද? කකුලේ මොකක් හරි යනකොට එතෙන්ට පැනලා. ඒ වගේ සිත පැන පැන පැන පැන පැන පැන යන පාරවල් තෝගයක් තියෙනවා. නේද? ඔන්න මම පොඩි ප්‍රශ්නයක් අහන්න යන්නේ. ඉපදුනා කියන්නේ පිරිසිඳ ගත්තා කියන්නකො පිරිසිඳ ගත්ත වෙලාවේ නම් ජීවියෙද්ද නැද්ද? ආ දැන් පිරිසිඳ ගත්ත වෙලාවේ නම් එතන ජීවි ස්වභාවයක් තියෙන වැඩ පිළිවෙලක් තියෙනවා. ප්‍රතිසන්දිසිත පහළ වුණාද ඒක වෙනස් කරන්නේ කවුද? ඒක වෙනස් කරන්නේ මොකෙන්ද? ඇයි? හැක් නෑ. කන නෑ. මේ කලලයට මම කියන්නේ කලලයට ඇහැක් නෑ. කනක් නෑ. නාහයක් දිවක් ශරීරයක් ඉන්ද්‍රියන් වල පහළවීම තාම නැහැ. එහෙනම් ඉන්ද්‍රියන් වල පහළවීමක් සිද්ධ වෙන තුරු අන්න අර සිත මොකද වෙන්නේ? ඒකම ඒකම ඒකම ඒකම ඒකම ඒකම නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත සකස් වෙනවා. හරිද? තේරෙනවද? අන්න ඒ සිත කියන්නේ මොන සිත කියලාද? භවාංග සිත කියලා. හරි? මනේන්ද්‍රියවත් නැහැ. හරිද? ඒක කියන භවාංග සිත. එතකොට මොකද වෙන්නේ? අන්න ඒකට කියන ප්‍රකෘති සිත කියලා. ප්‍රකෘතියෙන් අපි එක එක්කෙනාට එක එක්කෙනාට පහළ වෙලා තියෙන සිත. එක එක්කෙනා එක එක්කෙනා ගත්තොත් භවාංග සිත වෙනස්ද නැද්ද? වෙනස්. හරිද? වෙනස්. එක එක්කෙනාට එක එක්කෙනාට වෙනස්. ඒකනේ අර සමහර කට්ටියගේ භවාංග සිත ප්‍රබල එකක් නෙවෙයි. දැන් ත්‍රිසං සත්තු ගත්තොත් එයාලටත් භවාංග සිතක් තියෙනවා. හැබැයි යාලට ඒ සිත පාවිච්චි කරලා කවදාකවත් මොන්ටිසෝරි යන්නවත් බෑ. හරි ඒ ගානට ඉගෙන ගන්න බෑ. සමහර අය ඉන්නවා පුංචි කාලෙම මන්දබුද්ධිකයි සහ පදපරමයි කියලා කියනවා. ඒ කියන්නේ මොකද? එයාලා උත්පත්ති ලැබලා තියෙන්නේ හේතුක ත්‍රි හේතුකව නෙවෙයි ත්‍රි හේතුක හෝ යම්කිසි එක හේතුවක් හේතුවෙන්. එතකොට එයාලගේ ඒ භවාංගසිත පාවිච්චි කරලා එයාලා ධ්‍යාන බලයකට මාර්ගසිතකට මාර්ගයක් අවබෝධ කරගන්න මට්ටමට යන්න බෑ ඒ ජීවිතේ යන්න බෑ. එයාට කරන්න වෙන්නේ බොහෝ කුසල් කරමින් ඉඳලා ආසන්නම ජීවිතයක තිහෙතුක උත්පත්තිය තිහෙතුක සිතක් පහළ කර ගැනීම. ඒක ඒව දන්නේ නැහැ. අපි දන්නේ නැහැ අපි එහෙමද නැද්ද කියන්නේ. ඉතින් ඒකයි සමහර අයට කොච්චර කිව්වත් තරහ තරහ පොඩ්ඩක් නැත්තම් හැම වෙලේම තරහ යන අය ඉන්නවද නැද්ද? මොනවා කරත් ඒක හදන්න බෑ. නේද? අපි සමහර අය කියන පොඩ්ඩක් නැත්තම් මෙයා හරි බොළඳ කෙනෙක් කියනවා. නේද? ඒ කියන්නේ අධික ලෝභ සිත් තියෙන කෙනෙක් හැම වෙලේම අනේ මට අරව ඕනේ මේවා ඕනේ මේවා ඕනේ කියලා නේද? ඒව නැතුව ජීවත් වෙන්න බෑ කියලා අඬන කේන්ද්‍රී ගාන ගතියම තියෙනවා හැම වෙලේම. ඒ ඒ බව ඒ ඒ මොකද එයාට ඉපදිලා තියෙන මේ මට්ටමින් එහාට එයාට මොකක්ද දිනු කරන්න? බෑ ඇලෙනවා හරියට ඇලෙන ළමයින්ටත් ඇලිලා ගෙවල් වලටත් ඇලිලා හැම දෙයකටම ඇලිලා හම්මෝ මගේ ජීවිතය කියලා ළමයි ගැන කියනකොට ඇඬෙනවා පොඩ්ඩක් තා. හරිද? ගෙවල් ගැන කියනකොට ඇඬෙනවා. ඉතින් ඒ වගේ අපි ඒතකොට බලලා කියනවා අප්පෝ ඔහම අඬන්නම් ඔය ජීවිතේ ගෙවන්න බෑ කියලා. මොන භාවනාවද? භාවනාවත් ඒ මොකුත් හිතන්න බෑ. තමගේ ළමයි මතක් කරමුට අඬනවා. මේ මේ මතක් කරතුන අඬනවා. එතකොට එහෙම චරිත ඉන්නවා නම් දැන් කල්පනා කරන්න. ඈ මං එහෙනම් ලොකු ප්‍රශ්නයක කෙනෙක්. ඉක්මනට හදන්න ඕනේ. ඇයි? සසරම අඬාඳින්න හදන්නේ. නේද? එහෙනම් ඔන්න බලන්න අභිධර්මයේ ඉගෙන ගන්නකොට තමන්ට තමන් ගැන විනිශ්චයකට එන්න පුළුවන් හැම වෙලේම හැම දෙයක් එක්කම ළඟ තියෙන හැම දෙයක් එක්කම අපි දැකලා තියෙනව නේද? මෙයා නම් පුදුම සැරපරස මිනිහෙක් කියලා. එයාට හැම වෙලේම ගැටීම් නැති වෙන්නේ. ඉතින් මොකද කරන්නේ? ඒ හැදිලා තියෙන හිතේ හැටි. දේශ දේශේ මූලික කරගත්ත හිත එහෙනම් භවාංගසිත වෙනස් එක එක්කෙනාට එක එක්කෙනාට. හරිද? නමුත් හැබැයි මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. මේ මෙවැනි භවාංග සිතක් තියෙන මූලික සිතක් තියෙන කෙනෙකුට ඉන්ද්‍රියන් පහළ වුණාට පස්සේ සද්ධාව නැති හිතකට බුදුරජාණන් වහන්සේගේ රූපයක් දකින්න සද්ධාව ඇති වෙනවා. බණ ඇහෙනකොට සද්ධාව ඇති වෙනවා. මෛත්‍රිය ඇති වෙනවා. නේද? ඒ මොකද ඉන්ද්‍රියන් වල පහළවීම එක. පසුව ඉන්ද්‍රියන් පහළ වුණාට පස්සේ උත්පත්ති ඉස්සෙල්ලා ඇතුළේදීම මව කුසේදීම ඉන්ද්‍රියන් පහළ වීම සිද්ධ වෙනවා. ඒ සිද්ධ වීමත් එක්ක මොකද වෙන්නේ? අන්න අර භවාංගය චලනය වෙනවා කියලා කියනවා. භවාංගය හෙල්ලෙනවා. ඉන්ද්‍රියන් හින්දා දැන් මේ පාරේ යනකොට අපිට වෙලාත් මම ඒක රවුමේ යනකොට මේක වෙනස් වෙනවා කියලා. හරිද? හැබැයි භාවනා කරන කෙනෙකුට සහ තද නිින්දේදී භාවනා කරමින් ඉන්නකොට ඉන්ද්‍රියන් වලට දැන් බලන්න භාවනා කරනකොට මොකද වෙන්නේ? හිමීන් ඉන්ද්‍රියන් වලින් අරමුණු ගන්න එක නවතිනවා. හරිද? නැවතිලා මනෝ අරමුණක රැඳෙන්න උත්සාහ කරනවා. මනෝ අරමුණ දැන් මනසින් ගන්න අරමුණ විතරයි දැන් තියෙන්නේ. ටික ටික භාවනා වර්ධනය කරගෙන යනකොට. එතකොට ඉන්ද්‍රියන් වලින් අරමුණු ගන්න එක නැවතිලා මනෝ අරමුණ ප්‍රබල නොවුනොත් හදිස්සියේ මොකද වෙන්නේ? සමහර අයට වෙන්නේ මොකද්ද? මනෝ අරමුණ නැතු වෙනවා. භාවනාවක හොඳින් ඉන්න කෙනෙකුට හදිස්සියෙම ඔන්න ඔය වගේ සිද්ධියක් වෙන්න පුළුවන්. එයා මනසින් ගත්ත භාවනා අරමුණ ගිලිහුනොත් යම් මැද තැනකදී එයාට ඒතර ඉන්ද්‍රියන් වලින් අරමුණු වෙන්නේත් නැහැ. මනසින් එන්නේ නැති හින්දා එයා ආයෙ වැටෙන්නේ මොකටද? භවාංගයට. හරිද? ඒතර කියනවා භවාංගයට වැටෙනවා කියලා. භවාංගයට යම් කෙනෙක් භාවනාවේදී වැටුණොත් ඒක හුඟක් අය අත්දැකීමෙන් මට කියලා තියෙනවා. එහෙම අත්දැකීමක් ලැබුවා කියලා. භාවනා කරලා නැහැ. ඒ කියන්නේ භාවනා අරමුණේ ඉඳලා නැහැ. වෙලාව ගොඩාක් ගිහිල්ලා ඉවර වෙලා කියනවා වෙලාව ගොඩාක් ගිහිල්ලා හරි නිදියලා නැහැ කියලා හොඳටම දන්නවා මට නිින්ද ගියේ නැහැ කියලා දන්නවා මොකක් වුණාද කියලා දන්නේ නැහැ ලොකු ප්‍රීතියකුත් ලොකු සුඛයකුත් නැහැ හරිද නිදියලා නැහැ කියලා දන්නවා දැන් මේ භවාංග වුණා කියන එක ගැන අහලවත් නැති අය ඇවිල්ලා අපිත් එක්ක කමටහන් සාකච්ඡාවලදී කියන හම්දුරනේ මම නිදාගත්තෙත් නැහැ. මම එතකොට කියනවා ඒ වුණාට භාවනා අරමුණ තිබුණෙත් නැහැ. එයා කියන්නේ ඉස්සෙල්ලා මම කියනවා උඩට. භාවනා අරමුණ තිබ්බෙත් නැහැ නේද? නැහැ නේ භාවනා අරමුණ තිබ්බ නැහැ. කාලය ගොඩක් ගිහිලා නේද? ඔව් දන්නම නෑ පැයක් විතර කියලා. හරිද? එහෙම කියනවා. හරි. හැබැයි ලොකු සමාජයක හිටියම තියෙන ප්‍රීතිය වගේ ප්‍රීතිය නෑ නේද? කියලා අහනකොට කියනවා නෑ නෑ නෑ. එහෙම ප්‍රීතියක් සැපයක් නෑ. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? අරමුණු නැතුව ගිහිල්ලා. පිටින් එන අරමුණු නැති වෙනකොට ආයෙ කොතෙන්ද වැටෙන්නේ? ආයෙ භවංගයට වැටෙනවා. හරි. ඉතින් ඒකද මේක ඒ භවාංගසිත කියන එක තේරුම් ගන්න භාවනා කරනාට බොහොම බොහොම වටිනවා. මොකද එතන තේරුමක් නැහැ භවාංගසිත අපිට දැනෙන්නේ නැහැ. හරියට කොයි වගේද? ඇහැට ඇහැ පේනවද? ඇහැට මේ ලෝකෙම පේනවා. හැබැයි ඇහැට ඇහැ පේන්නේ නැහැ. අන්න ඒ වගේ භවාංගසිතටපත් වුනහම එයාට දැනෙන්නේ නැහැ. අපිට ආදරය ඇතිවෙනවම දැනෙනවා. නේද? රාගසිත රාගසිත විදිහට දැනෙනවා. දේශසිත දේශසිත විදිහට දැනෙනවා. එහෙම දැනුණාට භවාංග සිත භවාංග සිත කියලා දැනෙන්නේ නැහැ. ඒක හින්දා ඒක හොයාගන්න බෑ. ඉතින් ගැඹුරු නිින්දෙදිත් මේ தත්ත්වයට ඇති වෙන්න පුළුවන්කම තියෙන භවාංගත වෙනවා සමහරවිට ගැඹුරු නිින්දෙදී අපි. හරි? හොඳයි. එතකොට මෙන්න මේ කියන ප්‍රකෘති සිත ඇති වෙන මේ ප්‍රකෘති සිත් අර පංචද්වාර වලින් ඇතිවෙන සිත් එක්කේ භවාංග සිත චලනය වීමක් සිද්ධ වෙනවා. එතකොට ඒ චිත්තසංතානයට රූපාදී අරමුණු ඇතුල් වෙන්නේ එම ద్వාර හරහා. නේද? හරි. එතකොට ප්‍රකෘතිසිත කියේ භවාංග සිත. දැන් ඒක තේරෙනවා. එතකොට ප්‍රකෘතිසිත කියන භවාංග සිත හා තවත් බොහෝ සිත් අ පරම්පරාවට අපි කියනවා මනෝද්වාරය කියලා. භවාංග සිතට ඒ භවාංග සිත උපදින්නේ සඳහන් කරලා තියෙන අභිධර්ම සඳහන් කරලා තියෙන හෘද වස්තු ආශ්‍රිත වෙන උපදිනවා කියලයි. එතකොට ඒ ඇති වෙන භවාංග සිත් පරම්පරාවට කියනවා ඒ ඇති එහි ඒක ඇති වෙන භවාංග සිත් පරම්පරාවට කියනවා මනෝද්වාරය කියලා. හරිද? ඒතර භව ඒ ඒ භවාංග සිත් පරම්පරාවට කියනවා මනෝද්වාරය කියලා. එතකොට මේ චක්කුද්්වාර පහෙන් යම්කිසි අරමුණක් ඇවිල්ලා ඒ අරමුණ එකිනෙහිම මොකද වෙන්නේ? එන අරමුණ එකපාරට මොකද වෙන්නේ? මනෝද්වාරේ හැප්පෙනවා වගේ එකක් වෙනවා. නේද? දැන් අපි මේ මොකක් හරි දැක්කම මේ මලක් දැක්කම මලක් දැක්කා කියලා ඒක දැනගන්නකොට මේ කියන්නේ මනෝද්වාරයෙන් අපි ඒක මලක් මලක් කියන අදහසක් වෙනවද මනසක් නැත්තම්? නේද? ඒ කලින් දැනගත්ත මනසින් දැනගත්ත එකක් නේ මලක් කියලා කියන්නේ. එහෙනම් මේ දැකීම විතරයි ඇහැට කරන්න පුළුවන්. ඇහැට පේන්නේ මේ දැකීම විතරයි. එතකොට ඒ දැකීම විතරක් ඇහැට මේ පවන්නත් කිව්වොත් දැකීම ওই පැත්තට දැන් පේන්නේ දැකීමක් විතරයි. පවන්නත් කියන එක හඳුනගන්නේ ඔයිට කලින් දැකලා තියෙන මනසක භාවිතයෙන්ද නැද්ද? එහෙනම් ඒක මනෝද්වාරයේ ගැටීමක් තියෙනවා. අන්න එතකොට භවංග සිත් උපදින එක නවතිනවා. ඒද වෙනස් වෙනවා නේ කොට මගේ පාර යනකොට වෙන දේ කියලා රවුමේ යනකොට වෙන දේ කියලා. එහෙනම් භවංග සිත් උපදින එක නවතිනවා. ඒකට යම්කිසි ద్వාරයක යම්කිසි අරමුණක් අන්න ඒ අරමුණක් ගැටුණ බව දැනගන්නා වූ සිතක් තියෙනවා. ගැටුණා කියලා දැනගන්නවා. ඒක වේගෙන් ඇති වෙලා නැති වෙලා යන සිතක්. අන්න ඒ ගැටුණා කියලා දැනගන්න සිතට කියනවා පංචද්වාරා වජ්ජන සිතය කියලා. ద్వාරයක අරමුණක් ගැටුණා කියලා දැනගන්නා වූ සිතට කියනවා පංචද්වාරා වජ්ජන සිතය කියලා. හරි එතකොට ඊළඟට ඒ පංචද්වාරයේ ගැටීමක් නොවි ඔන්න බලන්න පංචද්වාරයේ ගැටීමක් නොවි කෙලින්ම සමහර අරමුණු මනෝද්වාරයට එනවා දැන් ඔන්න දැන් මම අම්මා කියනවනේ අම්මා කියනකොට ඔය කනට ඒ ශබ්දය ඇහිලා පංචද්වාරයේ ගැටීමකින් නේද මනසට ඔය අරමුණ ආවේ එහෙම නැතු වෙන අවස්ථා නැද්ද? ඇයි ඔය ඉන්නේ තැන් තැන් වලට අපි කියන්නේ නේද ළමයි යෝගර කියන වචනයක් කියන්නේ මනෝපාර ගහගෙන ඉන්නවා කියන්නේ ඈ තරුණ ළමයි කියන්නේ මනෝපාර ගහනවා කියලා කියනවා. නේද? පංචද්වාරේ එතකොට තමයි අර ගැස් විලා හැරෙන්නේ. අහව මේ කොහෙද ඉන්නේ? හා නිදියලා නැහැ. කොහෙද ඉඳලා තියෙන්නේ? මානසින් අරමුණු අරගෙන ඉඳලා. ඒක පංචද්වාරයේ ගැටීමකින් නෙවෙයි එන්නේ. නේද? අන්න ඒවට කියනවා අන්නේ පංචෝද්්වාරයේ ගැටීමක් නොවි කෙලින්ම අරමුණ මනෝද්්වාරයට එනවා. අන්නේ එතකොට පහළ වෙන පළවෙනි සිතට කියනවා මනෝද්්වාරා වජ්ජන සිත කියලා. හරිද? එහෙනම් පංචද්වාරයේ ගැටීමක් ඇති වෙලා ඒ ගැටීම නිසා ඒක ගැටුණු බව දැනගන්නා සිත පහළ වෙනකොට ඒකට කියනවා පංචද්වාරා වජ්ජන සිත කියලා. එහෙම ගැටීමාවක් නොවි කෙලින්ම අරමුණු මනෝද්වාරයට පැමිණෙනවා. අන්න එතකොට පහළ වෙන පළමු සිතට කියනවා. එතකොට පහළ වෙන පළමු සිතට මනෝද්වාරයට පැමිණෙන පළවෙනි සිතට කියන මනෝද්වාරවජන සිත කියලා. එතකොට පංචද්වාරා වජ්ජනය කියලා කියන්නේ එතකොට පංචද්වාරයට පැමිණෙන අරමුණ මෙනෙහි කරන පළමු සිත. මනෝද්වාරා වජ්ජනය කියන්නේ මනෝද්වාරයට පැමිණෙන අරමුණ පළවෙනියෙන්ම මෙනෙහි කරන සිත. ඔන්න ඔය සිත් දෙකම උපේක්ෂා සහගතයි. ඒවා තාම අරමුණ තේරුම් ගත් ඒවා නෙවෙයි. ඒ මොහොතේ අරමුණ ආවා කියලා දැනගන්න පළමු සිත. අන්න ඒ සිත් දෙක තමයි එතකොට ඒවා යම්කිසි කර්මයක විපාකයක් නෙවෙයි. ඒ ඒ සිත් හින්දා කර්ම විපාක උපදවන්නේ නැහැ. අන්න ඒකින්ද ඒවට කියනවා ක්‍රියාසිත කියලා. හරිද? ඒවට කියනවා ක්‍රියාසිත කියලා. ඒවා උපේක්ෂා උපේක්ෂා සහගතයි. ඊළඟට හසිතුප්පාද සිත කියලා කියන්නේ සිනහ උපදින සිත. හරිද? එතකොට මේ සිනහ උපදින සිත කියන එක හැබැයි අර ඒක සෝමනස්ස සහගතයි. ඒක ලෝභ දේශ මොහ ඇති වෙනකන් නෙවෙයි. මේක අහේතුක ක්‍රියාසිතක්. මේ ක්‍රියාසිත ඇති වෙන්නේ කාටද? රහතන් වහන්සේලාට. මේක අපිට අදාළ එකක් නෙවෙයි. අපිට අදාළයි. රහත් වෙලා දන්නේ නැහැ. රහත් වුණා නම් උන අදාළයි. නේද? ඒ සිත් පහළ වෙන්නේ කොහොමද ඒ සිනාසිත පහළ වෙන්නේ? ඒ සෝමනස්ස සහගත සිතක් රහතන් වහන්සේලාට පහළ වෙනවා. ඒක සෝමනස්ස සහගත හසිතුත්පාද කියලා සඳහන් කරලා තියෙන්නේ. ඒක පහළ වෙන්නේ ඔය නොයේකුත් දේවල් දැක්කහම එක එක්කෙනාගේ දුක් දැක්කහම එක එක්කෙනා විඳින දුක් දැක්කහම සිනාසිත පහළ වෙනවා. ඒ කියන්නේ ඒවා සිත් පහළ වෙන්නේ අනේ මේ මනුස්සයා විඳින දුක කියලා. නැතුව අවඥාවෙන් සහ එහෙම එක්කින් නෙවෙයි ඒවා පහළ වෙන්නේ ඊ타ත්ම අදහසකින් මම මේ සියලු දුක් වලින් මිදුණා කියලා හයියෙන් ගඩගඩ ගාලා හිනහ වෙන සිතක් එහෙම නෙවෙයි මම මේ මම මේ දුක් වලින් අත මිදුණා කියන එක තමයි මේ එහෙම ඇති වෙන සතුට සහගත සිතක් ඒකට කියනවා හසිතුප්පාද සිත් කියලා එතකොට අකුසල් සිත් 12යි අකුසල් සිත් 12 සහ අහේතුක සිත් 18 යන මේ අපි අපි කතා කරපු අකුසල් සිත් 12ටත් අහේතු සිත සිත් 18ටත් කියනවා අශෝබන සිත් කියලා අනිත් ඔක්කොටම කියන්නේ සෝබන සිත් කියලා. දැන් එතකොට අපි ඔය 18ම කතා කර 18යි අර 12යි කතා කරලා ඉවරයි. දැන් අපිට තියෙන්නේ සෝබන සිත් ටික ගැන කතා කරන්න. එතකොට මේ අහේතුක සිත් මොනවද කියලා මම හිතනවා තේරෙන්න ඇති කියලා පංචද්වාරාවජන සහ මනෝද්වාරාවජන කියලා හිමින් සැරේ පොතක් අරගෙන දැන් අපි අන්තං අහගත්තනේ ඕක අමතක වෙන්න ඉස්සෙල්ලා මොකද කරන්න ඕන පොතක් අරගෙන මේවා කොහොමද කියලා නැවත නැවත බලන්න ඕන භවාංග සිත කියන එක තමයි හරීම වටින්නේ ඔය ක්‍රියා ඔය සිත් තුන ගැන කතා කරද්දී භවාංග සිත කියන එක ඔය සිත් ඔක්කොම පින්නන්නේ අපි කතා කරපු සියලුම සිත් ටික ගත්තාම ඒවා ඇවිල්ලා ඊටාත්ම දැනගැනීමට අත්‍යවශ්‍ය කරන දේවල් සහ අපි ළඟ ප්‍රායෝගිකව ඇති වෙන තත්ත්වයන්. ඉතින් එතකොට අපිට තේරෙනවා මේ සිත මෙච්චර වේගවත් වැඩපිළිවෙලක තියෙන්නේ බලන්න මේවා තේරුම් ගැනීමේ තියෙන වටිනාකම පළවෙනිම කාරණාව මම අහන්නේ මේ මනෝද්වාරාවජන පංචද්වාරාවජන මේ වගේ සිත් පහළ වෙනවා පහළ වෙලා කියන්නේ භවාංග චලනයක් සිද්ධ වෙනවා මේ අපි ඔය ඔය ක්‍රියාවලිය ඔතන සිද්ධ වෙනවා කියලා දන්නවද? මන්ද කරන්නේ. හරියට මේ සිත්වල මේ ක්‍රියාව මේ සිද්ධ වෙන සිතුවිලි මේ වැඩේ වෙන විදිහ ගැන අදහසක් ඇති වුණොත් මට දැනෙන්න පටන් ගන්නවා. මේ වැඩේ කරන්න මන් නෙවෙයි. නේද? මන්ද මේ දැන් මේ පාරේ යනකොට ඉන්දියන් වල අරමුණු ගැටෙනකොට හිත එක එක සිත් පහළ වෙනවා. ඒක මන්ද කරන්නේ. නෑ මට නවත්තන්න පුළුවන්ද? බෑ නේද? එහෙනම් ආත්මද අනාත්මද? අනාත්මයි. නේද? ඊළඟට හැම වෙලෙම වෙනස් වෙනවද නැද්ද? නේද? එකම වස්තුවක් දකින්නකොට මේ මොහොතේ ඇති වෙන සිත නෙවෙයි. ඊළඟ ඊළඟ මොහොතේදී ඒ වස්තුවම දකිද්දී ආයත වෙන ඊට වඩා වෙනස් එකක්. ඒ වස්තුවම දකිද්දී එහෙනම් නිත්‍යද අනිත්‍යද? අනිත්‍ය නම් අනිත්‍යභාවය අනාත්මභාවය ගැඹුරෙන්ම දැනෙන්න අභිධර්මානුකූල අදහසක් අදහස් ඇති කරගන්න එක ලොකු වටිනාකම තියනවද නැද්ද? හොඳයි. කමන්නේ අපි ඊළඟ දවසේ කල් දාන්න නැතුව ඊළඟ කොටසටත් යන් මොකද මේ ටික දැන් ඉක්මනට ඉවර කරගත්ත ගමන් අපිට පුළුවන් මේ මේ වාගේ අර මිශ්‍ර වෙන වැඩපිළිවෙල ගැන සාකච්ඡා කරන්න. හරි සම්ප්‍රයෝග ණය සහ සංයෝග ණය කියලා කියන අර ළමයින්ගේ කතාව හැම වෙලෙම මතක තියාගත්තහම පහසුයි. හරි ඒකට අපිට මේක පහසුයි. එතෙන්ට යන්න තමයි අපි මේ සිත්ති කිවර කරගන්න උත්සාහයක් ගන්න. හොඳයි. දැන් අපි යනවා සෝබන සිත් සෝබන සිත් ගැන කතා කරන්න කාමාවචර. එතකොට මේ කාමාවචර සෝබන සිත් කොටස් තුනකට බෙදෙනවා. පළවෙනි එක කුසල සිත් අනිත් එක විපාක සිත් සහ ඊළඟට ක්‍රියා කුසල විපාක ක්‍රියා කියලා අපි ඉස්සෙල්ලා ඉඳන් කතා කරලා තියෙනවා කුසල පැත්තෙන් ඒක ප්‍රශ්නයක් නැහැ. එහෙනම් කුසල සිත් 8ක් තියෙනවා. ඊට ඉස්සෙල්ලා මතක් කරන්න ඕන අපි කාමාවචර මේ සිත්වල තියෙන ස්වභාවයන් පිළිබඳව යම් මොනවද කුසල සිත් කියන්නේ? යම් කිසි කෙනෙකුගේ චිත්තයේහි අනාගතයේහි ඔහුට ඉෂ්ට විපාක ලබා දෙන සිත් තියෙනවා. එයාට ඉෂ්ට විපාක ලබා දෙනවා නම් යම් කෙනෙක්ගේ සිතක් පහළ වීම හේතු කොටගෙන එයාට ලබා දෙන්නේ ඉෂ්ට විපාක නම් අන්නේ සිත්වලට කියනවා කුසල සිත් කියලා. ඒ සිත්වලට කියනවා කුසල සිත් කියලා. දන් දීම්, සිල් රැකීම, අපි කියන්නේ දස කුසල් නේද? අර දැන් අලුතෙන් හදාගෙනත් තියෙනවනේ එකක්. අට මහා කුසල්. නමුත් ඒ වගේ දෙයක් ඇති වෙන්නේ නැහැ තමයි. හරි දස පුණ්‍යක් ක්‍රියා ඊළඟට දස සක්විතිවත් එතකොට මේ වගේ ඔය තියෙන හැම කාරණා ආර්ය ශ්‍රැණික මාර්ගය චතුරාර්ය සත්‍ය ආදී මේ හැම තැනකදීම පහළ වෙන විශේෂයෙන් ආර්ය ශ්‍රැණික මාර්ගය ගැනගත්තත් ඊළඟට අපි දන්න මංගල සූත්‍රයේ තියෙන කරුණු තියෙනවා කර්ණීයමෙත් සූත්‍රයේ තියෙන කරුණු තියෙනවා මේ හැම හැම එකකටම අදාළ ඒ ඒ තියෙන හැම කරුණකම තියෙන කුසල් සිත් යන එතකොට ඒ වාගේදී අපිට පහළ වෙන්නේ මෙන්න මේ කියන කුසල් සිත්. එතකොට මේ කුසල චිත්තයන් කොහොමද අපි හරියට තේරුම් ගන්න කියලා බලන්න මේ කියන කුසල සිත් වලට කියනවා කාමාවචර කුසල කියලා. එතකොට ශ්‍රද්ධාව බලවත් වීම දාන වස්තු ලැබිලා ඒ ඒ අපි දෙන දාන වස්තුන් ලැබීම ප්‍රතිග්‍රාහකයන් ලැබෙන වෙලාවල් තියෙනවා එම ඒ ඒ වගේ අපි දන්නවා සමහර වෙලාවට ඒ කුසලසිත සෝමනස්ස සහගත වෙනවා. බලන්න ඒක බෙදෙන හැටි අර ඉස්සෙල්ලා අකුසලසිත ගැන කතා කරනකොට වගේමයි. ඒ වගේම සමහර වෙලාවට ඒ වගේව ලැබුණා කියලා උපේක්ෂා සහගත වෙනවා. එහෙනම් කුසලසිත මේ කාමාවචර කුසලසිත කොටස් පළවෙනියෙන් කොටස් දෙකකට බෙදෙනවා. අපිට අපිට තියෙන මේ කාමාවචර ලෝකේ ඇති වෙන සම්පූර්ණ සිත් ඔක්කොම කොටස් දෙකකට බෙදෙනවා. ඒ මොනවද? සමහර ඒවා සෝමනස් සහගතයි, සමහර ඒවා උපේක්ෂා සහගතයි. හරිද? හරි. ඊළඟට සමහර වෙලාවට ඒවා කරන්නේ කර්මඵල අදහා නුවණින් යුක්තව. සමහර අය මේවා කරන්නේ එහෙම නැතුව වැරදිලා. හරි? එහෙනම් සමහරලාට ඒවා ඥාන සම්ප්‍රයුක්ත වෙනවා සමහර වෙලාවට ඒවා ඥාන විප්‍රයුක්ත වෙනවා. මතකද අකුසල් කතාවේදී ඔතන තිබෙ මොනවද? ditthිගත සංප්‍රයුක්ත, ditthිගත විප්‍රයුක්ත කියලා. හරිද? ඒ කියන්නේ වැරදි දෘෂ්ටියෙන් යුක්තව කියලා. මෙතන තියෙන්නේ ඥාන සංප්‍රයුක්ත සහ ඥාන විප්‍රයුක්ත කියලා. එහෙනම් එහෙනම් ආය අර දැන් ඔන්න දැන් අන්න වර්ගීකරණය වෙන හැටි බලන්න තේරුම් ගන්න ලේසි එතකොට. සෝමනස්ස සහගත සහ උපේක්ෂා සහගත. දැන් සෝමනස්ස සහගත වෙච්ච එක විත්තිගත මේ ඥාන සංප්‍රයුක්ත වෙන්නත් පුළුවන් ඥාන විප්‍රයුක්ත වෙන්නත් පුළුවන්. එහෙනම් හරියට අර රුක් සතහනක් වගේ මේක යන්න පුළුවන්. නේද? එන සිත් ගන්න හොයද්දී ඉස්සෙල්ලාම දෙකට බෙදෙනවා. ඔක්කොම කුසල් සිත් ටික. කුසල් සිත් ටික ඔන්න දෙකට බෙදෙනවා. මොනවද? සෝමනස්ස සහගත සහ උපේක්ෂා සහගත. මෙහෙම දෙකට බෙදෙනවා. අපි තුන් මෙහෙම වී අකුර වගේ ඉතලයක් කියලා. මේ පැත්තෙන් තියෙන ඔක්කොම සිත් ටික උපේක්ෂා සහගත සෝමනස් සහගත. දැන් දෙකයි. අර උපේක්ෂා සහගත එක ආය බෙදෙනවා ඥාන සංප්‍රයුක්ත ඥාන විප්‍රයුක්ත කියලා. සෝමනස් සහගත එකත් ආය බෙදෙනවා ඥාන සංප්‍රයුක්ත ඥාන විප්‍රයුක්ත කියලා. එතකොට සිද්ධාති හතරක් වෙනවා. හරිද? ඊළඟට මේකත් අර කලින් වගේම කාගේ හරි මෙහෙයවීමකින් වෙන්නත් පුළුවන් මෙහෙයවීමකින් නොවෙන්නත් පුළුවන් එහෙනම් අසංකාරික සසංකාරික ભેද එනවා. කවුරු හරි බල කිරීමක් හින්දා මේක කරනවා සමහර අය. දැන් දානයක් දෙන එක බලන්නකො. මේ දානයක් දෙනකොට හුඟක් අයට බල කිරීමක් තියෙනවා පින්නවත් නේ. ඒ සංස්කෘතිය විසින් බල කරනවා අපිට. ඒක කියනවත් එක කට්ටිය. හරිද? බලන්නකො ඉතින් තුන් මාසේ දානෙ නැත්නම් අවුරුද්දේ දානෙ දෙන්න එපා දැන් කරගන්නත් අමාරුයි මොනවා කරන්නද නොකර බෑ නේද? අනිත් කට්ටිය මොනවා කියයිද දැන් අමාරුයි. එහෙම නැතුව අර බලන්න කුසල්මයි කර කුසලයක් සිද්ධ වෙන්නේ. නමුත් හැබැයි එයා හරි අපහසුයෙන් මේක කරන්නේ. ඇයි මේක කරන්නේ? කාගේ හරි මෙහෙවීමක්. කාගේ මෙහෙම සමාජයේ මෙහෙවීමක් තියෙනවා. ඇත්තටම මුළු සමාජයක් නැත්තම් මෙයා මේ අවුරුද්දේ දානේ තාත්තගේ හරි අම්මගේ හරි දෙන්නේ නැහැ සමහර විට. සමහර අය එහෙම නෙවෙයි. හම්බේ මේක දෙන්න ඕනේ. මේක දුන්නාම තමයි මේ නේද? මේක දුන්නාම තමයි මේ දේවල් වෙන්නේ මේ දේවල් වෙන්නේ මේක දී ගන්නකම් මට ඉවසිල්ලක් නැහැ අන්න එහෙම ඒ කියන්නේ තමන්ගේම ඇතුළාන්ත මෙහෙම හරිද සමහර අය දාන දෙනවා මැරුණාම ඉතින් දාන දෙන්න එපා. අතුලාන්ත මෙහෙමමක් තියෙනවා. හැබැයි ඒකෙන් කුසලයන් වෙන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. ඒකින්ද මත් පැනුත් ඒකට එකතු කරලා තියෙනවා. තව නොයෙකු සාද එකතු කරලා තියෙනවා. ඒ දේවල් ඊළඟට සත්ව ඝාතන කරලා දේ දාන දෙන්න ලෑස්ති කරගන්නවා. නේද? හුඟක් දාන ගෙවල් වල අඩුම ගානේ මම කියලා කියනවා කියනවා තාත්තගේ අම්මගේ මරණය වෙලා. මරණ ප්‍රියෙහි විප්‍රයෝගෝ දුක්ඛෝ. ප්‍රියේ විප්‍රයෝගෝ දුක්ඛෝ වල ඉන්න වෙලාවේ තවත් අයට ප්‍රියයන් නැති කිරීම හොඳද? මම ඊළඟට මතක් කරා ඔය සත්වයන් බේරගන්න ගිය වෙලාවක හරක් බේරගන්න ගිය වෙලාවක මරන්න ඉන්න හරි ඒ බේරගන්න ගිය කට්ටියට වෙච්ච අත්දැකීමක් තමයි මේ අම්මා මැරුවා පැටියාගේ හරිද ඒ මොකද මේ මරන්න ගෙනල්ලා තියෙන වෙලාවේ දාන පැටව ඉන්නවා එහෙම වෙලාවක මේ පැටියයි අම්මයි දෙන්න මරන්න ගිය වෙලාවේ පැටියව බේරගත්තා. අම්මා මැරුවා. ඊළඟ තැනකදී උනේ පැටියව මැරුවා අම්මා බේරගත්තා. දැන් මේ දෙන්න මාරු කරලා බේරගත්තේ. මාරු කරලා බේරගන්න ටිකක් වෙලා යනකොට මොකද උනේ? අර පැටිය දුවගෙන ආවා. අර අනිත් අම්මා ළඟට ඇවිල්ලා කිරිබොන් පටන් ගත්තා. හරි. ඉතින් ඒ ඒ ඒ දෙන්නට ඒ වුණාට ඊට පස්සේ ඒ පැටියත් අර අම්මගෙන් වෙන් වුණා කොහොම හරි තැන් දෙකකට යවලා තිබ්බේ. ඊට පස්සේ අර දෙවෙනියට බේරගත්ත අම්මගේ බෙල්ල බාගට කපලා තිබ්බේ. හරි. නමුත් ඊට පස්සේ ඒ අරගෙන ආපු කට්ටිය ඒ කට්ටියගේ මේ කට්ටිය එකතු වෙලා මේකට මැහුම් දාලා සත්කාර කරලා මේවා කරා නමුත් ඒ බලාගෙන හිටිය පිරිස මමත් දැක්කයි සතාව අපි දැක්කා මේ සතා දිගටම හිටියේ මොකක්ද අසන්තෝෂයකින් හරි කිසිම අර සත්‍යයේ ගුණත් මේ හැම වෙලෙම වටපිට බලනවා හැම වෙලෙම නිකන් අසහනකින් ඉන්නවා වගේ ගතියක් තියෙනවා ඉතින් අපිට තේරුණා ඇත්තට මේ තියෙන්නේ පැටිය නැති ශෝකයක් දුකක් මෙයාට තියෙනවා කියලා. ඉතින් අර බලන්න අපි සමහර වෙලාවට නේද කුකුල් පැටියත් යන්නේ අම්මගේ පස්සේ නේද? හැම වෙලෙම අම්මගේ රැකවරණේ තියෙන්න ඕනේ නේද? වහු පැටියත් එහෙමයි. ඒ වගේ අයට ඒ මව් සෙනෙහස පිය සෙනෙහස නැති කරලා මගේ පියාගේ හෝ මවගේ දාණය සකස් කරනවා නම් එතන යම් කිසි ඥාන විප්‍රත්‍ය ස්වභාවයක් තියෙනවද නැද්ද? නේද? ඉතින් එහෙම තමයි. ලෝකේ හැටි නේද? අපේ වැඩේ කරගන්න අපි අනුන්ගේ අයිතිවාසිකම් උදුර ගන්නවා. අනුන්ගේ අයිතිවාසිකම් උදුර ගන්නවා. අන්න එතකොට එහෙනම් අන්න ඒ සිත් පහළ වෙනකොට සමහර අයට ඒක පහළ වෙන්නේ හරි අදහස් ඇතුව නෙවෙයි. ඒකින්ද කාමාවචර කුසල් සිත් වෙදින්නේ කොටස් 8කට විතරයි. මොනවද එහෙනම්? සෝමනස්ස සහගත, උපේක්ෂා සහගත වර්ගීකරණයක් තියෙනවා. අසංකාරික, සසංකාරික වර්ගීකරණයක් තියෙනවා. ඥාන සම්ප්‍රයුක්ත ඥාන විප්‍රයුක්ත කියන වර්ගීකරණයක් තියෙනවා. එතකොට ඒ විදිහට තුන් වාරයක් වර්ණයගෙනකොට නේද? 1 2 3යි කියලා ආකාර දෙකකින් තුන් වාරයක් වර්ණයගෙනකොට එන්නේ 8යි. නේද? නේද? එහෙමනේ වෙන්නේ. එකක් තලයෙන් තියෙන ආකාර තුනක් තියෙනවා. එතකොට තුන් සැරයක් දෙකෙන් වැඩි වුණා. ආය දෙකෙන් වැඩි වුණා. දෙක වැඩි කිරීම, දෙක වැඩි කිරීම, දෙක. එතකොටයි 8ක් හැදෙන්නේ. හරිද? ඒකයි මගේ තුන් වාරයක් කියලා. එහෙනම් ওই විදිහට තමයි අට හැදෙන්නේ. ඉතින් මතක තියාගන්න පහසුයි. ওই විදිහට निराවුල්ව අපි මේක දිහා බැලුවොත් අපිට මේ මතක තියාගන්න පහසුයි. හොඳයි එහෙමනම් අද නම් මේ ධර්ම දේශනාව ඇහුවේ කවුරු හරි වහාම රේරුකාණේ හාමුදුරන්ගේ පොත් පොත අරගෙන මේ වෙනකන් අපි කතා කරලා තියෙන චෛතසික ටික සහ සිත් ටික ගැන ඒ ටික හොඳට බලලා අර අපි කියන සටහන chart එක ඇඳ ගන්න පුළුවන් තරම් ඉක්මනට ඇඳගෙන ඊළඟ දවසේ ආයෙ වැඩසටහන ඉදිලා වැඩසටහන සතියක් තියෙනවා ඊළඟ වැඩසටහන බලන්න බලලා කටයුතු කරන්න එතකොට අපිට පුළුවන් ඉදිරියට යන්න අභිධර්මය බොහොම රසවත් දෙයක් තමයි අභිධර්මය කියලා කියන්නේ හොඳයි එහෙනම් අද දවසේ අපි අපේ වැඩසටහන මෙතනින් නිමාවටපත් කරනවා මේ හැම දිනාටම උතුම් ධර්මය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති Thank you.